ගුලිස්සානේ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති වේලු අනේ කලන්දක නිවාපේ තේන කෝපන සමයේන ගුලිස්සානි නාම බික්ඛෝ ආරඤ්‍යකෝ පදර සමාචාරෝ සංඝ මජ්ජේ ඕසටෝ හෝති කේනචි දේව කරණීයේන සත්‍රකෝ ආයස්මා සාරිපුත්තෝ ගුලිස්සානෙන් භික්ඛුං ආරබ්බ භික්ඛෝ ආමන්තේසේ ආරඤ්‍යකේන ආවසෝ භික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සබ්‍රක්මචාරේසෝ සගාරවේන භවිතබ්බං සප්පතිස්සේන සචේයාවුසෝ ආරඤ්‍යකෝ වික්ඛෝ සංඝගතෝ සංඝේ විහරන්තෝ සම්බ්‍රක්මචාරීසු අගාරවෝ හෝති අප්පතිස්සෝ තස්ස බවන්ති වත්තාරෝ තිම්පනි මස්ස ආයස්මතෝ ආරඤ්‍ය කස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා සම්බ්‍රක්මචාරේසු අගාරවෝ අප්පතිස්සෝ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන දෙක්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන සම්බ්‍රක්මචාරේසු සගාරවේන භවිතබ්බං සප්පතිස්සේන ආරඤ්‍යකේන ආවසෝ බික්ඛුනා සංඝගතේන සංඝේ බිහරන්තේන ආසන කුසලේන භවිතබ්බං ඉති තේරේච බික්ඛෝ නානුපඛජ්ජ නිසේදිස්සාමි නවේච බික්ඛූන ආසනේන පටිබාහිස්සාමි තේ සචේයාවුසෝ ආරඤ්‍යකෝ බික්ඛෝ සංඝගතෝ සංඝේ විහරන්තෝන ආසන කුසලෝ හෝති තස්ස භවಂತಿ වත්තාරෝ කිම් පනිමස්ස ආයස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා ආදි සමාචාරිකන්තේ ධම්මං ඥානාතේ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරණ්‍යකේන දෙක්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන ආසන කුසලේන භවිතබ්බං ආරණ්‍යකේන හාවසෝ දෙක්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන නාති කාලේන ගාමෝ පවිසිතබ්බෝ නාති දිවා පටික්කමිතබ්බං සචේ ආවුසෝ ආහරඤ්ඤකෝ වික්ඛෝ සංඝගතෝ සංඝේ විහරන්තෝ අතිකාලේන ගාමං පවිසති අතිදිවා පටික්කමතේ තස්ස භවන්ති වත්තාරෝ කිම් පනිමස්ස ආයස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා අතිකාලේන ගාමං පවිසති අතිරිවා පටික්කමති තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා සංඝ ගතේන සංඝේ විහරන්තේන නාති කාලේන ගාමෝ පවිසිතබ්බෝ නාති දිවා පටික්කමේ සම්බම් ආරඤ්‍යකේන හාවසෝ භික්ඛුනා සංඝ ගතේන සංඝේ විහරන්තේන නපුරේ බත්තං පච්චා බත්තං කුලේසෝ චාරිත්තං ආපජ්ජේ සම්බම් සචේ ආවසෝ ආරඤ්‍යකෝ භික්ඛෝ සංඝ ගතෝ සංඝේ විහරන්තෝ පුරේ බත්තං පච්චා බත්තං කුලේසෝ චාරිත්තං ආපජ්ජතේ තස්ස බවන්ති වත්තාරෝ අයන්නෝනි මස්සායස්මතෝ ආරඤ්‍ය කස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන විහෙරතෝ විකාලචරියා බහුලේ කතා තමේනං සංඝගතම්පි සමුදා චරති තිස්ස බවන්ති වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා සංඝ ගතේන සංඝේ විහරන්තේන නපුරේ භක්ඛං පච්ඡා භක්ඛං කුලේසෝ චාරිත්තං ආපජ්ජේ සම්බම් ආරඤ්‍යකේන හාවුසෝ බික්ඛුනා සංඝ ගතේන සංඝේ විහරන්තේන අනොද්ධතේන භවිතබ්බං අචපලේන සචේයවසෝ ආරඤ්‍යකෝ භික්ඛෝ සංඝගතෝ සංඝේ විහරන්තෝ උද්දතෝ හෝති සපලෝ තස්ස භවන්ති වත්තාරෝ ඉදන්නෝ නිමස්සා යස්මතෝ ආරඤ්‍ය කස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන විහෙරතෝ උද්ධච්ඡං සාපල්ලයන් බහුලේ කතං තමේනං සංඝගතම්පේ සමුදාචරතේ තිස්ස බවන්ති වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන අනුද්ධතේන භවිතබ්බං අචඵලේන ආරඤ්‍යකේන හාවසෝ බික්ඛුනා සංඝගතේන සංඝේ විහරන්තේන අමකරේන භවිතබ්බං අවිකින්න වාචේන සජේයවසෝ ආරඤ්‍යකෝ භික්ඛෝ සංඝගතෝ සංඝේ විහරන්තෝ මුඛරෝ හෝති විකින්න වාචෝ පස්ස බවන්ති වත්තාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍ය කස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා මුඛරෝ විකින්න වාචෝ තිස්ස බවන්ති වත්තාරෝ තස්මා ආරණ්‍යකේන බික්ඛුනා සංඝහ ගතේන සංඝේ විහරන්තේන අමුඛරේන භවිතබ්බං අබිකින්න වාචේන ආරණ්‍යකේන හාවසෝ බික්ඛුනා සංඝහ ගතේන සංඝේ විහරන්තේන සුබ්බචේන භවිතබ්බං කල්යාණ මිත්තේන සචේ ආවුසෝ ආරඤ්‍යකෝ භික්ඛෝ සංඝගතෝ සංඝේ විහරන්තෝ දුබ්බචෝ හෝති පාපමිත්තෝ තස්ස භවಂತಿ වත්තාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා දුබ්බචෝ පාපමිත්තෝ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන දෙක්ඛුණා සංඝ ගතේන සංඝේ විහරන්තේන සුබ්බචේන භවිතබ්බං කල්යාණ මිත්තේන ආරඤ්‍යකේන හාවසෝ දෙක්ඛුණා ඉන්ද්‍රියේසු ගොත්තද්්වාරේන භවිතබ්බං සචේ ආවසෝ ආරඤ්‍යකෝ දෙක්ඛෝ ඉන්ද්‍රියේසු අගොත්තද්්වාරෝ හෝති තස්ස භවන්ති වත්තාරෝ තිම්පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා ඉන්ද්‍රියේසු අගුත්තද්වාරෝ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා ඉන්ද්‍රියේසු ගුත්තද්වාරේන භවිතබ්බං ආරඤ්‍යකේන හාවුසෝ බික්ඛුනා භෝජනේ මත්තඤ්ඤුනා භවිතබ්බං සතේ ආවුසෝ ආරඤ්‍යකෝ බික්ඛෝ භෝජනේ අමස්සඤ්ඤෝ හෝති තස්ස භවಂತಿ වත්තාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා භෝජනේ අමස්සඤ්ඤෝ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආහරඤ්ඤකේන බික්ඛුනා භෝජනේ මත්සඤ්ඤුනා භවිතබ්බං ආරඤ්ඤකේන හාවසෝ බික්ඛුනා ජාගරියං අනුයුත්තේන භවිතබ්බං සචේ ආවසෝ ආරඤ්ඤකෝ බික්ඛෝ ජාගරියං අනනුයුක්තෝ හෝති තස්ස භවන්ති වත්තාරෝ කිම්පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා ජාගරියං අනනුයුක්තෝ තිස්ස භවන්ති වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන භික්ඛුනා ජාගරියං අනුයුක්තේන භවිතම්බම් ආරඤ්‍යකේන හාවසෝ භික්ඛුනා ආරද්ධ විරේන භවිතම්බම් සචේයවසෝ ආරඤ්‍යකෝ භික්ඛෝ කුසිතෝ හෝති තස්ස භවಂತಿ වත්තාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා කුසීතෝ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන භික්ඛුනා ආරද්ධ විරියේන භවිතබ්බං ආරඤ්‍යකේන හාවසෝ බික්ඛුනා උපට්ඨිත සතිනා භවිතම්බම් සචේ ආවසෝ ආරඤ්‍යකෝ බික්ඛෝ මුට්ටස්සති හෝති තස්ස බවන්ති වත්හාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා මුට්ටස්සති තිස්ස බවන්ති වත්හාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා උපට්ඨිත සතිනා භවිතබ්බං ආරඤ්‍යකේන ආඋස්සෝ බික්ඛුනා සමාහිතේන භවිතබ්බං සතේ ආඋස්සෝ ආරඤ්‍යකෝ බික්ඛෝ අසමාහිතෝ හෝති තස්ස භවಂತಿ වත්තාරෝ කිම්පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයම ආයස්මා අසමාහිතෝ තිස්ස භවන්තේ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා සමාහිතේන භවිතබ්බං ආරඤ්‍යකේන හාවසෝ බික්ඛුනා පඤ්ඤවතා භවිතබ්බං සචේ ආවසෝ ආරඤ්‍යකෝ බික්ඛෝ දුප්පඤ්ඤෝ හෝති තස්ස භවන්ති වත්තාරෝ කිම්පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා දුප්පඤ්ඤෝ තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන දෙක්ඛුනා පඤ්ඤවතා භවිතම්බං ආරඤ්‍යකේන ආවසෝ දෙක්ඛුනා අබිදම්මේ අබිවිනයේ යෝගෝ කරණීයෝ සන්තාවුසෝ ආරඤ්‍යකම් වික්ඛුං අබිදම්මේ අබිවිනයේ පඤ්ඤං පොච්චේතාරෝ සචේයවුසෝ ආරඤ්‍යකෝ වික්ඛෝ අබිදම්මේ අබිවිනයේ පඤ්ඤං කොට්ඨෝන සම්පායති තස්ස භවಂತಿ වත්තාරෝ කිම්පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා අබිධම්මේ අබිවිනයේ පඤ්ඤං කොට්ටෝ න සම්පායති තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරණ්‍යකේන බික්ඛුනා අබිධම්මේ අබිවිනයේ යෝගෝ කරණීයෝ ආරඤ්‍යකේන හාවුසෝ භික්ඛුනා යේතේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරුප්පාත් අත්ථ යෝගෝ කරණීයෝ සන්තාවසෝ ආරඤ්‍යකම් බෙක්ඛොං යේතේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝප්පාත් තත්ථ පඤ්ඤම් පුච්චේතාරෝ සචේයවසෝ ආරඤ්‍යකෝ බෙක්ඛෝ යේතේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝප්පාත් තත්ථ පඤ්ඤම් පුට්ඨෝන සම්පායතේ අස්ස භවಂತಿ වත්තාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මායේතේ සන්තා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරෝපාත් තත්ථ පඤ්ඤම් පුට්ඨෝ න සම්පායති තිස්ස භවಂತಿ වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන බික්ඛුනා යේතේ සංසා විමුක්ඛා අතික්ඛම්ම රූපේ ආරුප්පා තත්ථ යෝගෝ කරණීයෝ ආරඤ්‍යකේන හාවසෝ බික්ඛුනා උත්තරි මනුස්ස ධම්මේ යෝගෝ කරණීයෝ සංසායුසෝ ආරඤ්‍යකම් බික්ඛුං උත්තරි මනුස්ස ධම්මේ පඤ්ඤං කුච්චේතාරෝ සචේයවසෝ ආරඤ්‍යකෝ බික්ඛෝ උත්තරි මනුස්ස ධම්මේ පඤ්ඤං පුට්ඨෝන සම්භායති ත්‍ස්ස බවන්ති වත්තාරෝ කිම් පනිමස්සායස්මතෝ ආරඤ්‍යකස්ස ඒකස්සාරඤ්ඤේ සේරි විහාරේන යෝ අයමායස්මා යස්සත්තාය පබ්බජිතෝ තමත්තං න ජානාතේ තිස්ස බවන්ති වත්තාරෝ තස්මා ආරඤ්‍යකේන වික්ඛුනා උත්තරි මනුස්ස ධම්මේ යෝගෝ කරණීයෝති එවං උත්තේ ආයස්මා මහා මොග්ගල්ලානෝ ආයස්මන් සංසාරිපුත්තං ඒතදවෝච ආරඤ්‍යකේනේවනුකෝ ආවුසෝ සාරිපුත්ත වික්ඛුනා ඉමේ ධම්මා සමාදාය වත්ති තබ්බා උදාහෝ ගාමන්ත විහාරිනා පීති ආරඤ්‍යකේනාපිකෝ ආවුසෝ මොග්ගල්ලාන භික්ඛුනා ඉමේ ධම්මා සමාදාය වත්ති තබ්බා භගේව ගාමන්ත විහාරිනාති ගුලිස්සානේ සුත්තං නවමං